ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ වතුරුගම කන්නිමහර වේලවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ අද ධර්මානුශාසනාව මජ්ක්‍ධිම නිකායේ විතක්ක සංඨාන සූත්‍රය සොරෙන් අකුසල් සිත් මැඩ ගන්න ආකාරය පිළිබඳවයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සංග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 වටිනාකමක් ලබා ගන්න. මොකද බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච වෙලාවක මානසික ජීවිතයක් ලැබිච්ච වෙලාවක පමණයි මේ විදිහට අපිට ධර්මය අහන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් දෙවිවරුන්ටත් පුළුවන්කම තියෙනවා. ඉතින් මිනිස්සෙක් කියලා ඉන්න අවස්ථාවක නම් අනිවාර්යයෙන්ම අපි බුද්ධෝත්පාද කාලයක තමයි මේ විදිහට බණ අහන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද මම මේ පින්නතුන්ට ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විතක්ක සංතාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තමයි තියෙන්නේ ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොත්මාලාවේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 300 වෙනි පිටුවේ තියෙනවා කියවන අයට බලන්න පුළුවන් මේ විතක්ක සංතාන සූත්‍රයේ භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ අදිචිත්තෙන් යුක්ත පුජ්‍යලයේ කොහොමද Tamanට හිතට එන රාගසිතුවිලි, දේශසිතුවිලි, ඒ වගේම මෝහසිතුවිලි මේ විදිහට අකුසල් සිතුවිලි හිතට එනකොට කොහොමද මේක මැඩපවත්ත ගන්න කියන කාරණා. එතකොට පින්නතුනේ මෙතන හිතාමත් වැදගත් දෙයක් වෙන මේ අදිචිත්තයෙන් යුක්ත පුජ්‍යලයක් කියන කාරණා. භාගතුන් වහන්සේ ශික්ෂාවන් තුනක් දේශනා කරනවා පින්නතුනේ. අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා ඒ වගේම අදි ප්‍රඥා ශික්ෂා කියලා. එතකොට මේ සීලය තියෙන්න ඕනේ. ඒ වගේම චිත්තය කියපුවම මෙතන කියන්නේ සමාධිය. ඒ වගේම ප්‍රඥාව කියපුවාම එතන මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ මේ උදේවය ඥානයේ ඇතුලේ ඥාන අවබෝධ කරගෙන මේ යථාර්ථය දකින නුවණ තමයි මේ ප්‍රඥාවෙන් පෙන්වන්නේ. ඉතින් මෙතන මේ පෙන්වන්නේ එහෙනම් මේ සීලයක් නැතුව සමාධියක් ඇති වෙන්නේ නැහැ එහෙනම් සීලය අත්‍යවශ්‍යයි. එහෙනම් සීලය ගත්තාම භාගතුන් වහන්සේ පෙන්වන්නේ කය වචනය සංවර කරගන්න. ඒතර කය සංවර කරගන්න නම් අපි ප්‍රාණඝාතය, අදත්තාදානෙ, කාමයේ වර්ධව හැසිරීමෙන් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ කය සංවර කරගන්න, කය කරන වැරදි, කයින් කරන වැරදි ටික අයින් කරන්න ඕනේ. දැන් ඔය ඇත්ත මේ වෙලාවේ බනහනකොට ඔය ඇත්ත කවුරුත් මේ වෙලාවේ කයින් කරන වැරදි මුකුත් නැහැ. හැබැයි පස්සේ මේ බනහල ඉවරුනාට පස්සේ වෙන වැඩවල වලට යනකොට ඉතින් කයින් කරන වැරදි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කටපියා ගත්තා වචනයෙන් කරන වැරදි ටික මුසාවාදේ, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප මේවත් අයින් වෙන්න පුළුවන්. හැබැයි මේවා ගැඹුරු තත්ත්වයන් තියෙනවා. ඒතර මේ විදිහට කය වචනේ සංවර වුණාට තව එකක් සංවර නැහැ ඒක තමයි හිත. එහෙනම් හිත සංවර කරගන්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අර වගේ සීලය මත පදනම් වෙලා තමයි මේ හිත සංවර කරගන්න එහෙම නැත්නම් හිතේ නීවරණ යටපත් කරගන්න පුළුවන්. දැන් නීවරණ යටපත් වෙච්ච නැති කෙනෙකුට අකුසලයක් එක්කම නින්නේ. ඒ නිසා තමයි බුදු පියාණන් දේශනා කරන්නේ මේ අකුසලයේ කියන්නේ මොකද්ද කියලා එයාලට තේරෙන්නේ නැහැ කියන කාරණා. ඒ හින්දා තමයි මේ අධිචිත්තයෙන් යුක්ත කෙනාට තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ. එහෙනම් සමාධියක් යම් සමාධියක් හිතේ නැත්නම් නීවරණ යටපත් වෙලා නැත්නම් එයා ඉන්නේ නීවරණත් එක්ක කාමච්ඡන්දේ එක්කමයි ඉන්නේ. ව්‍යාපාදේ එක්කමයි ඉන්නේ. ඉතින් මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීනමින්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා මේවත් එක්ක ඉන්න කෙනාට ඉතින් කොයි වෙලාවකවත් එයාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අකුසල් සිතක් කියන එක දකින්නවත් මොකද නීවරණ වලින් නිවන ආවරණය කරන ධර්මතාවලින් යට වෙලා ඉන්නේ ඉතින් ඒ නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ සමාධියක් අත්‍යවශ්‍යයි කියලා මේ ධර්මය අවබෝධ කරගන්න එහෙනම් ඒ සමාධිය ඇති කරගන්න ඉතින් එක එක දේවල් අපිට කරන්න පුළුවන්. සමත භාවනාවකින් සමාධිය ඇති කරගන්නත් පුළුවන්. විපස්සනා භාවනාවකින් සමාධිය ඇති කරගන්න පුළුවන්. සමත භාවනාවෙන් ඇති වෙන සමාධිය අපි තියාගන්න උත්සාහ කරාට කවදාත් විපස්සනා භාවනා කියන සමාධිය අපි තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකෙත් අපි ඒ වෙනස් වීම එහෙම නැත්නම් ඒක අනිත්‍යතාවය, විපරිණාමය මේ ඔක්කොම බලන්න ඕනේ. ඉතින් සමාධියක් තියනවා නම් යම් කිසි කෙනෙකුට ඒ සමාධියක් ඇති වෙච්ච කෙනා, එහෙම නැත්නම් සමාධියක් ඇති කරගත්ත කෙනා එයා අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට දකිනවා නම් එයාට නිවන් දකින්න පුළුවන්. එයාට මේ සංස්කාර සකස් කරගෙන ඒක නවත්තන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාවේ අවසානයේ පෙන්නනවා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඕන්නම් එයාට හිතන්නත් පුළුවන් හිතන්න නැති ඉන්නත් පුළුවන් කියලා. දැන් හරීම ප්‍රශ්නයක් නෙමෙයි හැම කෙනෙකුටම තියෙන මේ එක එක එක දේවල් ඔලුවට එනවා එනවා එනවා ඉවරයක් නැහැ. ඔක්කොම එන ඒවා හුඟා කියලාට ඒ ඔක්කොම අකුසල්. අකුසල් එක්ක රාග, එක්ක දේශ, එක්ක මොහ මෙවමයි එන්නේ. ඒවයින් හිත හරියට වද වෙනවා. ඉතින් ඔන්න උත්තරේ බෙහෙත දීලා තියෙනවා මේ විතක්ක සංතාන සූත්‍රය බුදු පියාණන්. හැබැයි අරක ඉතා වැදගත් මුලින් කියන කාරණාව අධිචිත්තය තියෙන්න ඕනේ. ඒතකොට තමයි මේවට මූණ දෙන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙනම් සමාධියක් තිබුණාම මේ එන අරමුණු පේනවා. රාග අරමුණක් ආවම රාග අරමුණ කියන පේනවා. දේශයක් ආවම දේශය කියලා පේනවා යාට. නේද? දැන් අපිට උදාහරණයක් විදිහට කැළඹෙන්නේ නැති වතුරකට හ්ම් දැන් තියෙනනේ ජලාශවල එහෙම ලිඳකාරී වතුර හොඳට තියෙනකොට ඒක කැළඹිලා නැහැ හැබැයි කෝටු කෑල්ලක් හරි දාපු ගමන්ම කැළඹෙනවානේ ඒ වගේ අපේ හිතත් සමාධියක් තියෙනකොට කැළඹීම හරි අඩුයි මොනාරි රාගයක් ආපු ගමන් කැළඹෙන බව හොඳට පේනවා දේශයක් ආපු ගමන් කැළඹෙන බව හොඳට පේනවා එහෙනම් මේ රාග දෝෂ අරමුණු නිසා පුදුමාකාර විදිහට මුළු ජීවිතේ චිත්ත පීඩාවෙන පිරිසක් තමයි සාමාන්‍ය ජීවිතේ. ඒ නිසා මේක හරි වැදගත් සූත්‍ර දේශනාවක්. තමන්ගේ තියෙන මෙන්න මේ පීඩනය අඩු කරගන්න මේ දේවල් කරපුවාම ආකාර පහකින් බුදු පියාණන් දේශනා කරන මේ අකුසල් සිතෝ යටපත් කරන්න පුළුවන් අයින් කරගන්න පුළුවන් කියන එක. ඉතින් මේකම ගිරිමානන්ද සූත්‍ර දේශනාවෙත් පෙන්නනවානේ. නේද? යම් කිසි විදිහට කාම විතක්කයක් ආවනම් ඒක අයින් කරන්න ඕනේ. නේද? පජහති විනෝදේති ධ්‍යාන්ති කරෝති අනභවං ගමේති. නාදි වාසේති. ඉතින් මේ විදිහට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක එනකොට ඒවා අයින් කරන විදිය තමයි එතනත් වෙන්නේ. ඉතින් ඒ වගේ මේ අකුසල සිතක් එනකොට බුදු පියාණන් දේශනා කරන අපිට රාග අරමුණ එන්න පුළුවන්. රාගය කියපුවහම මේ අර මෛතුන්‍ය පිළිබඳ තියෙන රාගය විතරක් නෙමෙයි. මේ රාගය කියන වචනේ හරිම ගැඹුරුයි පින්නතුනේ. රාගය කියපුවහම මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ කියන්නේ මේ තියෙන වස්තුව වස්තු දේවල් මේ කාමයන් නෙවෙයි. ඒ කාමයේ කාමයක් කියපුවාම කාමය කියලා කියපුවාම ඒ එක එක දේවල් වලට තියෙන තමන්ගේ හිතෙන් ඇති කරගන්නා වූ ඇලීමත් එක්ක ඇති වෙන දෙයක් තමයි මේ රාගය කියලා කියන්නේ. හිතේ තියෙන සංකල්පනාව. ඒ කාමයන් කෙරෙහි තියෙන සංකල්පනාවෙන් තමයි මේ රාගය උපදින්නේ. මේ දැන් ස්ත්‍රියක් කෙරෙහි හරි පුරුෂයෙක් කෙරෙහි හරි එහෙම රාගය කියන එක ඇති වෙන්නේ තමන්ගේ හිතෙන්. එහෙම නැත්නම් මේ ස්ත්‍රියගේ පුරුෂයෙගේ රාගය කියලා එකක් නැහැ. ඒ ඔක්කොම මේ පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු වලින් හැදිච්ච දේවල්. මේ ඉඩම් ගොඩ නැගිලි ආනවාහන මේ වගේ රාගයක් නැහැ. ඒවට අපි හිතෙන් ඇලෙනකොට තමයි මේ රාගය කියන එක ඇති වෙන්නේ. ඉතින් ඔහු ඇති වුණාට පස්සේ දිගින් දිගට මේව කල්පනා කරනවානේ. ඒ වගේම තරහ ඒව නැති වෙනකොට පුදුමාකාර විදිහට දේශයක් ඇති වෙනවා. ඉතින් ඔහුෙන් තමයි මුළු ජීවිතේම උදේ ඉඳන් රැ වෙනකන් රැ ඉඳන් එළි වෙනකන් චිත්ත පීඩා කියලා කියන්නේ එහෙම ඔළුව ඇතුලේ නිකන් මහා කර්මාන්තාලාවක් වගේ. මේවා එනවා එනවා එනවා නවත්තන්නත් බෑ සමහර ඔළුවට ගහ ගන්නවා. හ්ම් ඔළුව දෙස් එකේ ගහ ගන්නවා. මේ තරම් මේකෙන් පීඩා විඳිනවා. ඉතින් බලන්න බුදු පියාණන් වහන්සේ කොච්චර ලස්සනට මේ සූත්‍ර දේශනාවේ පෙන්නනවද කියලා බලන්න මේ වගේන් මිදෙන්නේ කොහොමද කියලා. දැන් අපි උදාහරණ විදිහට එකින් එක ගමු. එතකොට අපිට මේකට උත්තරය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ගලප ගන්න පුළුවන්. දැන් ඔබේ හිතට එනවා. දැන් භාවනා කරන කෙනෙකුට උනත් ඒ භාවනා අරමුණෙන් මිදුණට පස්සේ එක එක ඒවා එනවනේ කො නවත්තන්න බෑ කාටවත්. ඒක එනවා. හැබැයි මේ එනකොට අපිට පුළුවන් කරන්න දෙයක් තියෙන එක තමයි සිහිය පවත්වන එක. ඒ සිහිය පවතින්න අර සමාධිය තියෙන්න ඕනේ. එතකොට සිහිය පවත්න්නේ කොහොමද? භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහ මේ අනුගමනය කරන්න පුළුවන් ක්‍රම පහක් වෙනවා. එක ක්‍රමයක් තමයි අඤ්ඤ නිමිත්ත පබ්බම් කියන එක. ඒ කියන්නේ Tamanට රාගයක් ආවොත්, දේශයක් ආවොත් එහෙම නැත්නම් ඇලෙන දෙයක් ගැන හිතුණොත් කල්පනා කරොත් නේද? පංචකාමයන් අරමුණු තමයි එන්නේ. ඉෂ්ඨකාන්ත මනාප රූප මේ ජාති රූප දකින් තියනවා නම් හොඳයි. චිත්‍රපටියක් බලන් තියනවා නම් හොඳයි. ඒකාන්තා පුරුෂය එහෙම නැත්නම් ඒ බබාව බලන් තියනවා නම් හොඳයි. ඔය විදිහට සින්දුවක් අහන්න තියනවා නම් හොඳයි. දැන් ටෙලිෆෝන් කෝල් එකක් කරන් එයාගේ කටහඬ අහන්න තියනවා නම් හොඳයි. ඉතින් මේවා තමයි මේ එන්නේ ඇතුලෙන් අභ්‍යන්තරේ. ඒ වගේම සුවඳට නේද? ඒ ගඳ ගන්ධයන් නැවත නැවත ලබන්න තියෙන කැමැත්ත. ඒ වගේම රසයන් අර විදිහට කන්න ඕන, මෙතන ගිහිල්ලා කන්න ඕන, අර හෝටලෙන් කන්න ඕන. මේ එන්නේ ඒවා තමයි. ඒ වගේම ස්පර්ශයන්. මේ කයට ලැබිලා තියෙන ස්පර්ශයන් නැවත නැවත ලබා ගැනීම තියෙන කැමැත්ත. ඉතින් මේවා පංචකාමයන් මේ පංචකාමයන් නැවත නැවත ලබා ගන්න ඔන්න එනවා අරමුණු. ඒව එනකොට මොකද්ද අපිට කරන්න පුළුවන්? අඤ්ඤ නිමිත්ත පබ්බා. අඤ්ඤ නිමිත්ත පබ්බා. නැත්නම් තරහක් එනවා. අපිට දැන් තරහ එන්නේ කොහොමද? ඒකත් දැනගන්න එපා. දැන් පින්නතුනේ අපි යම්කිසි රූපයක් දිහා බලපුවාම අපි හිතමුකෝ ඉස්සරහා මොකක් හරි දෙයක් තියෙනවා. Taman කැමති දෙයක්. දකින්නකොට ඒකට එන්නේ මනාප දෙයක්නේ. මනාපයි නම් ඔකට බලන බලන මොහොතක් ගන්න සුඛ වේදනාවක් ඇති. ඉතින් ඒ දේ Tamanට අහිමි වුණොත් එහෙම නැත්නම් ඒක නැති වෙන්න යනවා නම් අන්න අනිත් පැත්තට එනවා දේශය. තරහ යනවා. බය වෙනවා. දැන් තර බය වෙනවා කියලා කියන්නේ තරහේ තව පැතිකඩක්. දේශයේ තව පැතිකඩක්. ඒ කියන්නේ දැන් අපි සතෙක් කන්න පයින්කොට අපිට ප්‍රතිචාරයක් දක්වලා ඒ සතාට ගහන්න කරන්න පුළුවන් නම් ඒ තරහ තියෙන්නේ. නමුත් එහෙම කරගන්න බැරි වුණා පලායනකොට හැංගෙනකොට ඒක ප්‍රතිචාරය දක්ව ගන්න බැරි හින්දා තමයි ඇතුලේ බය තියෙන්නේ. එහෙනම් බය කියලා කියන්නේ දේශේම කොටසක්. ඉතින් එහෙනම් මෙන්න මේ අරමුණක් එනකොට බුදු පියාණන් දේශනා කරනවා අඤ්ඤ නිමිත්ත පබ්බා. අඤ්ඤ නිමිත්ත පබ්බා වෙන නිමිත්තක් හිතට ගන්න කියලා කියනවා. හ්ම් වෙන නිමිත්ත වෙන අරමුණක් හිතට ගන්නලු. එතෙන් දැන් සාමාන්‍යයෙන් අපි ඒ වගේ අරමුණක් ආපුවාම හිතට ගන්න පුළුවන් මොකද්ද මේ වගේ නිමිති? එහෙනම් තවත් කාම නිමිත්තක් ගත්තොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙනවා. මේ නිවන් දකින්න මේ නිර්වාණය යම පුජ්‍යලයකට තව කාම නිමිත්තක් ගත්තොත් එහෙම ඉතින් ආයෙත් යන්නේ ඒ වගේම තමයි. එහෙනම් මේ අකුසලයෙන් අයින් වෙන නිමිත්තක් ගන්න ඕනේ අයිත්. මොකද්ද අපිට ගන්න පුළුවන් නිමිති? එහෙනම් අපිට ගන්න පුළුවන් අපේ කරපු පින්කම් ගැන කල්පනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ විදිහට පින්කම් කරා, මේ විදිහට දන් දුන්නා, මේ විදිහට කටින පින්කම් කරා. ඉතින් මේවා මතක් කරනකොට වෙනතුන එහෙනම් කල්පනා කරන්න බෑ එතන රාගයක් ඇති වෙන්නේ, දේශයක් ඇති වෙන්නේ වෙන නිමිත්තක් දැන් දිගින් දිගට කල්පනා කරනවා. මම මේ විදිහට ගායන් නිදහස් කරා. මෙතන කූඹියක් ඉඳලා හිම නිදහස් කරා. ඈ මගේ මේ ඇඳුම් වගේක් දන් දුන්නා. මෙච්චර මුදලක් මගේ පඩියෙන් මං දන් දුන්නා. අන්න දැන් එහෙම හිතනකොට කල්පනා කරනකොට තමන්ගේ තණ්හාව අතහැරිච්ච දේවල් නේ කල්පනා කරන්නේ. දැන් මගේ කරගත්ත දේවල් අතහැරපු තැන්නේ පිංකම් කියලා කියන්නේ. එහෙනම් තණ්හාව අතහැරිච්ච දේවල් කල්පනා කරනකොට හිතට හරි පුදුමාකාර ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති වෙනවා. ඉන්න ගමන් කරලා බලන්න. තමන් කරපු පිංකම් ගැන හොඳට කල්පනා කර කර ඉන්නකො වෙලාව විනාඩි 5 10යි. හිත ඇතුලේ පුදුමාකාර විදිහේ ඒ අතහැරීම නිසා ඇති වෙන ප්‍රීතිය ඇති වෙනවා. හැබැයි එතන අවංක වෙන්න ඕනේ. දැන් මේ පින්කම කරගලා තමන් මොන හරි දෙයක් බලාපොරොත්තු වෙලා තිබුණා නම් එතන අවංක නැහැ. එතන තියෙන තමන්ගේ තියෙන තණ්හාව තව යම් කිසි විදිහට වංචනික විදිහට වර්ධනය කරගන්න ක්‍රම වේදයක් තියෙනවා. එවනේ ඇත්තටම අතහැරිච්ච දේවල්. මේ විදිහට කල්පනා කරනකොට එයාගේ හිත අන්න භාගතුන් වහන්සේ පෙන්නනවා ලොකු ඇණයක් ගලවන්න ලීයකට ගහලා තියෙන ලොකු ඇණයක්. මේ ලොකු ඇණේ ගලවන්න චූටි ඇණයකින් වටේට එකින් එක ගගහ ගගහ ගගහ අර වටේට ගහලා ගහලා ගලවනවා වගේ අර විශාල ඇණේ ගලවන්න පුළුවන් ලොකු චූටි චූටි යන පාරවල් ගහලා. ඒ වගේ පින්නතුනේ අපි එක එක මේ විදිහට අඤ්ඤ නිමිත්ත වෙන කුසල් අරමුණු සිහිපත් කරගුවාම අර තියෙන අකුසල් අරමුණ යටපත් වෙනවා කියලා බුදු පියාණන් දේශනා කළා. තවත් මොනවද මේකට ගන්න පුළුවන් වෙන නිමිති. හ්ම් තමන්ට පුළුවන් පිරිත් ටික සජ්ජායනා කරන්න. ඈ එහෙම නැත්නම් නිතර පාවිච්චි කරන ගාතාවක් හැම වෙලෙම කියන්න පුළුවන්. සබ්බ පාපස්සා කරනම් වගේ ගාතාවක්. හ්ම් සබ්බේ බුද්ධා බලප්පත්තා කියන ගාතාව වගේ ගාතාවක්. එක එක්කිනාගේ තියෙන අය වගේ පාඩම් කරගත්ත ගාතාවක්. ඉතින් මේ අරමුණක් එනකොට මේක කියන හිත ඇතුලේ. දැගෙන හිතට දුන්නේ මොකද්ද? රාගයක් නෙවෙයි, දේශයක් නෙවෙයි. ඉතින් මේක බලන්න. ඉතින් බලන්න අද ඒ වගේ අනවශ්‍ය විදිහට කල්පනා කරලා කල්පනා කරලා මානසිකව ලෙඩෙච්ච කච්චිය කොච්චර ඉන්නවද? ඉතින් මෙයාලා දන්නේ නැහැ. මනෝවිද්‍යාඥයෙක් ගාවට ගියත් එයාලා මේවා යම් කිසි විදිහකට මේ වගේ දේවල් තමයි කියන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා හරියටම කරන්න ඕන දේ. ඉතින් එහෙනම් පින්නතුනේ කල්පනා කරන්න මෙතන වෙන නිමිති විදිහට අපිට ගන්න පුළුවන් අපි කර පින්කම් මතක් කරගන්න පුළුවන්. නැත්නම් ඒ වෙලාවෙත් අපිට පුළුවන් ඕනනම් අපේ ගෙදර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා නම් බුදු ගේ තියනවා නම් අපිට මල් පහන් පූජා කරලා ඒ වන්දනා ගාථා කියලා පිරිත් සජ්ජායනා කරන ඔන්න අර අරමුණ අයින් වෙලා යනවා. හැබැයි හොඳ සිහියෙන් කරන්න ඕනේ නැත්නම් අයත් අර අස්යෙන් අර අරමුණ ඇවිල්ලා. ඒ අරමුණාවම අයත් වෙන අර කුසල් අරමුණට හිත යොමු කරන්න ඕනේ. තේ විදිහට එහෙනම් අඤ්ඤ නිමිත්ත පබ්බම් වෙන නිමිත්තක් ගන්න මේ නිමිත්ත සම්පූර්ණ යලපත් කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් දැන් බලන්න ඕන එක ක්‍රමයක් හොයාගත්තා. ක්‍රම පහක් තියෙනවා. ඒ පහෙන් එකක් තමයි නා වෙන නිමිත්තක් ගන්නවා. අර කියන පීඩාකාරී සිතුවිල්ල ආපු ගමන්ම හිතන කුසල් නිමිත්තක්. අර හිතන්නේ නැහැ. හිතන්නේ වෙන එකක් හිතන්නේ. හ්ම් එතකොට අරක යටපත් වෙනවා ටික ටික ටික ටික යටපත් වෙනවා හිතනකොට ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා තව එකක් ඒක තමයි ආදීනව පබ්බා ආදීනව මොකද මේ ආදීනව පබ්බන් කියලා කියන්නේ මේ නිමිත්තක් මේ විදිහට හිතපුවාම එහෙම නැත්නම් මේ අකුසල් අරමුණ විතක්කය දිගින් දිගට දිගින් දිගටම හිතුවාම ඒකට කියන විතක්ක ਵਿਚාර කරනවා කියලා කියලා අකුසල් විතක්කේ ਵਿਚාරය කරපුවාම ඇතිවන ආදීනව ගැන හිතන්න කිව්වා. මෙලොව ඇතිවන ආදීනව, පරලොව ඇතිවන ආදීනව, Tamanට නිවනට ඇතිවන ආදීනව ඔක්කොම කල්පනා කරන්න. එතකොට අර ගැලවිලා යනවා. අපි උදාහරණයක් බලමු. දැන් එහාට එනවා මොකක් හරි විතක්කයක්. හ්ම් කාම විතක්කයක් ආවා කියලා හිතන්න. මොන හරි කාම අරමුණක් එනවා. දැන් හිතන හොඳ කඩේකින් හොඳ හෝටලයකින් මේ මේ જાතිය තැනකින් මට හොඳට දැන් කන්න ඕන. එහෙම නැත්නම් මේ විදිහට දිව පිනවන්න ඕන. දැන් මේ හිතවිල්ල ආපුවම මේකේ ආදීනව හිතන්න පුළුවන්. මොකක්ද ආදීනව? Tamanට මේ ලෞකික වශයෙන් ඒ මොහොතින්ම Tamanගෙන් වෙන දේවල් Tamanට කල්පනා කරේ. හරි ඒ හෝටලෙට යනවා නම් එහෙම කන්න යනවා මගේ කොච්චර මුදලක් දැන් ගියදම් වෙනවද? මගේ කාලය කොච්චර යනවද? එතෙන්ද ගියාම නේද? Tamange අකුසල් කොච්චර තව වැඩෙනවද? කල්පනා කරන්න පුළුවන්. හ්ම් එහෙම කාල කාල දැන් ඔක එතනින් නවතින්නේ නැහැ නේ. දිගටම ආයෙත් යන්න හිතන. ආයෙත් යන්න හිතන. ඒතකොට Tamange තියෙන කාලේ නැති වෙනවා. ධනෙ නැති වෙනවා. හ්ම් ඉතින් මේ වගේ නවතින්නේ තව තව කාමයන් වලට යොමු වෙනවා. හ්ම් එතෙන්ද ගියාට පස්සේ කන්න ගියේ. නමුත් ඊට පස්සේ බොණ්ඩත් හිතෙනවා. මත්යනොත් පානය කරනවා. මත්යෙන් පානය කරගන්න. ඉතින් තව දුරාචාරයේ මේ ඔක්කොටම හිත යනවා. ඉතින් මේ විදිහට දිගට දිගට යන එක නවත්තන්න අන්න එතන ආදීනව කල්පනා කරනවා මෙන්න මේ නිසා මට මේක කරොත් මේක වෙනවා කියලා කල්පනා කරනවා කලින් ඕනම දෙයක්. දැන් Tamanට එන අනවශ්‍ය ඒ විදිහේ දේවල් එනකොට ආදීනව. Taman ඕන විදිහට ගන්න. Tamanගේ පෞල් වලට එන හානිදායක ස්වභාවය. කාමයේ වරදවා හැසිරීමේ අරමුණක් හිතට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ අරමුණක් ආවා. ඒකේ තියෙන ආදීනව කොච්චරද? තමන්ගේ පෞල විනාශයලා යනවා. හ්ම් සම්පූර්ණම සමාජයේ ගැරහීමටපත් වෙනවා. ඒ මෙලොව වශයෙන්. හ්ම් කොච්චර මේකට සැලසුම් කරන්න ඕන කොච්චර බොරු කියන්න වෙනවද? හ්ම් අවසානයේ මිනිමෙරුම් පවක් කරන්න සිද්ධ වෙනවා. ඒ තරම් මේවා වහන්න කොච්චර බොරු කියන්න ඕනද? කොච්චර සැලසුම් කරන්න ඕනද? ඒ නිසා මේ ආදීනව හිතනවා ඒ පැත්තෙන් අනිත් පැත්තට කොහෙද? පරලෝක වශයෙන් කොච්චරක් දේවල් තියෙනවද? පරලෝක වශයෙන්. මරණට පස්සේ කොහෙද යන්නේ? නිරේතනේ. නේද? ප්‍රාණඝාතය කරලා හ්ම් අර මත් කන්න තියෙන ආසාවට සතෙක් මරනවා. ඉතින් නිරේත යනවානේ. ඉතින් ඇයි මේ මේ මස් චුට්ටක් කන්න නිරේත ගිහිල්ලා ඒ තරම් කල්ප ගණන් එහෙම නැත්නම් අවුරුදු ලක්ෂ කෝටි ගණන් ඒ වගේ දුක් විඳින්න ඕනේ නැහැ. ඒ වගේම හොරකම් කරලා මේ රුපියල් 1000 2000ක් හරි ওই පොඩි ගාන. කාප්ෂිප් කොලයක් අරන් ගියා කියන්නේ 750ක් රුපියලා. ඉතින් නිරේට නෑන්නේ. අපරාධෙන. දෙවියන් ගිහිල්ලා මොන තරම් ඊට පස්සේ ඉපදුනහම නැවත මිනිස්සු ලෝකෙක කවදා හරි Tamanට හිඟා කණ්ඩත් එහෙමවත් හම්බෙන්නේ. ඒ තරම් ආදීනවන් තියනවානේ. ඉතින් මේවා මේ මරලොවින් බලන්න ඕනේ. ඒ දැසේ නිවනට කොච්චර හානි වෙනවද? නිවනට නීවරණ තෙවත නැත වැඩි වෙලා යනවා නිවන පැත්ත පලාතකටවත් ගන්න හම්බෙන්නේ නැහැ එහෙනම් නිර්වාණය සම්පූර්ණම Tamanට අහිමි වෙලා යන පුළුවන් ඉතින් මේව ගැන කල්පනාවට අර අරමුණ අල්ලා විසික් කළා දාන්න පුළුවන් ආදීනව ගැන හිතනකොට ආදීනව හිතනවා කල්පනා කරනවා මේකෙන් මෙලව පරලව නිවනට වන හානිය කල්පනා කරන්නේ හැම එකක් ගැන වෙනකොට ඒ විදිහට දේශයක් ආවත් එහෙමනේ දැන් කාට හරි ගහන්න බයින්නේ නෝ මොකක් හරි දෙයක් කරන්න හිතෙනවා. ඉතින් ඒකෙන් ආදීනව කොච්චර තියනවද? දැන් උදාහරණයක් විදිහට මෙහෙඳ බුදු පියාණන් වහන්සේටත් කොච්චර බැනුම් අහන්න උනාද? බැනුම් අහන්න උනා. ඒ බැනුම් අහන්න උනේ පෙර සංසාරේ. සමහර බුදුවරුන්ට බැනලා තියෙනවා, පස්සේ බුදුවරුන්ට බැනලා තියෙනවා. ඒ විපාකයට නිරේට එහෙම ගිහිල්ලා අවශේෂ භාගය තමයි මිනිසුන්ගෙන් ඒ නිගණ්ඨයන්ගෙන් ඒගොල්ලොන්ගෙන් බැනුම් අහන්නේ. ඉතින් බලන්න එහෙනම් අපිට බුදු කෙනෙකුටත් එහෙමනම් අපිට කොහොම තියෙන්නේ? සසරේ. ඉතින් ඒ විදිහට මෙලොව වශයෙන් උත් අපිට ප්‍රශ්නයක්. දැන් අපි තුන්කෝ මේ දේශය අරන් ඇවිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ ගහ ගන්නවා මරා ගන්නවා ඒ වෙලාවේ. හරි පොඩි පොඩි දෙයක්නේ. දැන් ඉඩම් ඉඩ කඩම් වල ප්‍රශ්න වලට සහෝදර සහෝදරිය කොච්චර ආරවුල් තියෙනවද ගෙවල් දොරවල් වල. ගහ ගන්න පුංචි දෙයෙන් කඩු පොළු අරගෙන අවියාවිද අරගෙන මේ ගහගන්න යනවා. මේ මහ පොළොව කාටවත් අයිතියකුත් නැහැ. අයිතිවිච්ච කෙනෙක් ඇත්තෙත් නැහැ මේ ලෝකේ. ඔක්කොම ඇවිල්ලා මේක පරිහරණය කරා මැරිලා එහෙම පොළොවට පස්සේ ලා යනවා යන්නේ. ඒ වුණාට ඒ ටික කාලයට පුදුමාකාර විදිහට මේ මරා ගන්න. ඉතින් මොකක්ද අවසන් වෙන්නේ? තමන්ගේ පවුල්, තමන්ට මොන හරි වුණොත්, අනිත් කෙනාට මොන හරි වුණොත් ඒ පවුල් සම්පූර්ණ අසරණ වෙනවා. තමන්ගේ පවුල අසරණ වෙනවා. යන්න ඕන උසාවියේ ගහන්නේ. නේද? ඊළඟට අධිකරණ ගානේ ගිහිල්ලා ගිහිල්ලා මේ හෙම්බත් වෙනවා සල්ලි නාස්ති වෙලා යන මෙලොව වශයෙන් පරලොව වශයෙන් කෙනෙක්ගේ අතක් කැපුවා කියන්නේ ගහලා ගහගන්න කියලා දැන් මොකද වෙන්නේ සංසාරේම තමන්ගේ අත කොච්චර වාර ගානක් නැති වෙලා යයිද නේ ඉතින් මේ වගේ ආදීන හිතපුවාම හිතා ගන්නත් බැරි තරම් එහෙනම් ආදීනව පබ්බන් කියලා කියන්නේ ඒකයි ආදීනව කල්පනා කරනකොට ආදීනව කල්පනා කරන්න කරන්න කරන්න කරන්න අර මේක හරියට භාග්‍යතුන් වහන්සේ උපමාවක් පෙන්වන්නේ ලස්සන වෙන්න කැමති කෙනෙක් කණ්ණාඩියක් ළඟට යන තරුණියක් තරුණියක් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඉතින් මූණේ තියෙන ඒ එහෙම නැත්නම් කයේ තියෙන ලස්සන බලන්න හොඳට නාල කරලා ඉන්න කෙනෙක් බලන්න එයාගේ ඇඟට දානවලු කුණු වෙච්චි පණුව ගහලා වගේ ඉන්න ගැරඬි කුණක් තරප කුණක් දාපුවාම කොච්චර වෙලා යයිද එයා ඒක අයින් කරන්නේ. ඒ මොහොතේම අයින් කරනවා. ඔය බලුකුණක් දැම්මත් ඇඟේ ගෑවුවොත් එහෙම. නේද? මිනිමස් කෑල්ලක් ගෑවුවත් ඒකුණත් ඒ වෙලාවෙම අයින් කරනවා. ඉතින් ඒ වගේ මෙන්න මේක ආදීනව දකින්න දකින්න. එතකොට එහෙම දකින්න දකින්න එයා සම්පූර්ණ මේ අරමුණ ඉවත් කරලා දාන අපින්නතුනේ. ආදීනව. එහෙනම් කාමයක් ආවත්, රාගයක් ආවත්, දේශයක් ආවත් දෙකේම ආදීනව දකින්න. ආදීනව දකින්න දකින්න තමන්ගේ ඒ විදිහට මෙලවට හානිය, පරලවට වෙන හානිය, ඒ වගේම නිවනට වෙන හානිය බලන්න පුළුවන්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ තව එකක් පෙන්නනවා, තව කාරණයක් තුන්වෙනි කාරණේ ඉදිරියට අසතිපබ්බම් කියලා. එහෙනම් දැන් මේ පළවෙනි කාරණාව තමයි අඤ්ඤ නිමිත්ත පබ්බම්. කියන්නේ වෙන අරමුණක් හිතනවා. දෙවෙනි කාරණාව තමයි මේ විදිහට මේ ආදීනව ගැන කල්පනා කරනවා. ආදීනව පබ්බන් කියන එක ඉස්සලා කතා කරා. දැන් එහෙනම් අසති පබ්බා. අසති කියලා කියන්නේ හිතන්නේ නැතුව ඉන්න කියලා කියනවා. අරමුණක් ආපුවාම පින්නතුනේ හිතන්නේ නැතුව ඉන්න කියලා කියනවා. රාග අරමුණක් ආවා හිතන්නේ හැබැයි සාමාන්‍ය කෙනෙකුට ටිකක් අමාරු වැඩක්. හිතන්නේ නැහැ කිව්වට හිතෙනවා. ආයෙ හිතෙනවා. ඉතින් ඒ වගේ අරමුණක් එනකොට Tamanට පුළුවන් කරන්න ඒක ටිකක් කල් යනකොට ප්‍රගුණ වෙන දෙයක්. ඒ කියන්නේ දැන් භාවනා කරන කෙනෙකුට උනත් ඒ වගේ අරමුණු දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට යනකොට එයා හිතන්නේ නැතුව ඉන්නවා. මේක මං හිතන්නේ නැහැ කියලා හිතට ලොකු ලොකු දැඩි අදිෂ්ඨානයකින් එයා කටයුතු කරනවා. හිතන්නේ. මේක ගැන හිතන්නේ. හිතන්නේ නැතුව හිතපන්. අර හිතට අන කරනවා. හ්ම් ඕක හිතන්න නැත. ඒ කියන්නේ මේක බුදුන් භාගතුන් වහන්සේ පෙන්නන්නේ ඇස් ඇති පුරුෂයෙක් රූප බලන්න අකමැතිව ඇස් දෙක පියා ගන්නවා වගේ වැඩ. දැන් ඇස් දෙක අරපුවාම නේද රූප වෙන්නේ. ඇස් දෙක පියාගත්තාම මොකුත් නැහැනේ. ආන් ඒ වගේ හිතන්න නැතුව ඉන්න. හිතන්න නැතුව හිටපු ගමන් ඒක ඉතින් ආයි හිතන්නේ නැහැ නේද ඉතින් එහාට. ඉතින් මේක ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට ටික කාලයක් යනකොට මම හිතන්නේ මේක දැන් Tamanට මේ අරමුණු එනකොටම දන්නවා දැන් මේකේ මහා ගොඩාක් හිත හිත යනවා. දැන් අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපේ යාළුවෙක් හිටියේ එයාගේ ගෑන් ළමයා වෙන පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලා. ඉතින් හොස්ටල් එකට වෙලා උදේ ඉඳන් රෑ වෙනකන් ඉතින් මේක හිත හිතා කල්පනා කර කර කල්පනා කරන පැත්තකටලා ඉන්නේ. දැන් අපි කියනවා ඔක හිතන්නේ නැතුව හිටපන් කියලා එයාට. ඉතින් හිතන්න තීටපන් කිව්වට එයාට ඒක කරගන්න බෑ. ඇයි? අර අර තියෙන සමාධිය නෑ මෙයාට. ඉතින් එහෙම නැති කෙනා වුණත් මේ කියන ගුරුවරයෙක් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් කියන මේ වචනේ අහලා ඉතින් අපේ බුදුහාමුදුරනේ මේක කියලා තියෙන්නේ. එහෙනම් කවුද මේ ලක්කේ ලෝකේ ඉන්න ළඟම කල්යාණ මිත්‍රයා? භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ කියනවා හිතන්න නැතු වෙන්නේ කියලා. එහෙනම් අපිට රාගය ආවත් හිතන්නේ. දේශය ආවත් හිතන්නේ. දැන් සාමාන්‍යයෙන් කාට හරි මොන හරි කරන්න තියනවනම් මොන හරි මේද එයාට අයහපත් දෙයක් බයින්න තියනවනම් බයිනකන් ඉවසිල්ලක් නෑනේ. බයින එක නෙවෙයි වැඩේ පින්නතුනේ. බයින් නැතු ඉන්නේ. දේශය ඇති කරගන්න එක නෙවෙයිනේ අපේ තියෙන්නේ. දේශය නැති කරගන්න ඕනේ. දේශය එනකොට නවත්ත ගන්න ඕනේ. එහෙනම් හිතන්න නැතු ඉන්නවා කියන්නේ අමාරු වැඩක්. හැබැයි කරන්න පුළුවන් ප්‍රඥාවන්තයෙක් නම්. නේද? මොඩේ ඉතින් දිගටම ඉතින් හිතේ හිතා plan කර කර සැලසුම් කර කර බැන බැන නේද රාගය ඇති කරගෙන ඉඳී. නමුත් ප්‍රඥාවන්තයා කියලා කියන්නේ සංසාරේ කෙටි කරගන්න කෙනා. සංසාරේ දික් කරගන්න කෙනා ප්‍රඥාවන්තය කියන්නේ. ඉතින් එයා මේ සංසාරේ සඳහා තව කර්ම රැස් කරනවා විතරයි. ඉතින් කර්ම අයින් කරගන්න. මේ කර්ම සකස් වෙන්නේ කොහොමද? මේ විදිහට දිගට මොනහරි අරමුණක් ආවහම ඒක දිගින් දිගට රාගයෙන් ඇලීමෙන් හරි ගැටීමෙන් හරි හිත හිතා යනකොට මේ ඔක්කොම කර්ම සකස් වෙන සංස්කාර වෙන්නේ. හ්ම් ඇහැට රූපයක් එනකොට ඔය ගැන කල්පනා කරනවා. ලස්සන කාර් එකක් ගන්න ඕනේ කියලා කල්පනා කරලා ඉතින් ඕකට පුදුමාකාර විදිහට ප්ලෑන් ගහනවානේ. සැලසුම් කර කර ඉතින් හිත හිතා ඉන්නවා. ඉතින් නිවන්ට යන කෙනෙකුට ඉතින් ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. දිගට හිත හිතා ඉන්නකොට ඉතින් අර බාධායි. ඉතින් ඒ නිසා මුල් කාලයේදී ඉතින් ඒකෙන් කියන්නේ නැහැ වාහන ගන්න එපයි කියන කතාව. ඒවා පාවිච්චි කරනකොට දැනගන්න මම ඇයි මේක පාවිච්චි කරන්නේ කියලා. එතකොට ඒවා උනන් නිවන් දකින්න පාවිච්චි කරගන්න පුළුවන්. වාහනයක් උන. එහෙම නැත්නම් මම ගොඩ ගහගෙන මගේ කරගෙන අනිත් අය ඉස්සරහා මේද මටත් මෙහෙම දේවල් තියෙනවා කියලා පෙන්නගෙන යනකොට කියලා කියන්නේ එතනදීන් කෙලස් ගොඩක් තණ්හාවෙන් ගතබරිති වෙච්ච ස්වභාවයක් තියෙන. ඒ නිසා හිතන්නේ නැතු වෙන්න කියන එක. හිතන්නේ අසතිපබ්බා. ඊළඟට පින්නදෙනි සහභාගීතුන් වහන්සේ වෙනවා විතක්ක මූල ભેදපබ්බම් කියන එක. විතක්ක මූල ભેදපබ්බම් කියලා කියන්නේ මේ අරමුණේ මුලට යන්න කියලා කියනවා. මුලට යන්න කියලා කියනවා. ඉතින් මුලට යන්න කියපුවාම ඒ මුල කල්පනා කරන්න කල්පනා කරන්න ඒ අරමුණ හාන්සි වෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් ඒක ගැලවිලා යනවා. දැන් අපි හිතමුකෝ නේද? දැන් ඔය දැකලා තියෙනවනේ පින්තුන් මේ නේද බල්ලෝ එහෙම සුනක් එහෙම. උන් ඔහේ යනවනේ. අපි සාමාන්‍ය ගමින් භාෂාවෙන් කියන්නේ නේ. බල්ලට ඇති වැඩකුත් නැහැ, හිමින් ගමකුත් නැහැ කියලා කියනවා. අහන් ඒ වගේ තමයි අපි සමහර වෙලාවට ඔය වගේ තමයි පින්නතුනේ. ඔහේ යනවා, කොහේ යනවද දන්නේ නැහැ. මොකුත් නැහැ, ඔහේ දුවනවා. උදේ ඉඳන් රැ වෙනකන් දුවනවා, දුවනවා, දුවනවා. මේ සල්ලි හම්බ කරනවා, එකතු කරනවා, මේව කරනවා. මේ ගෙවල් දොරවල් හදනවා, මේවා කරලා ඉතින් අන්තිමට මොකුත් නැහැ. ඉතින් මේ වගේ මහා දෙවිල්ලක් නැතින, රේස් එකක් නැතින. දැන් ඉතින් පොඩ්ඩක් මේ කාලේ තියෙන ලෙඩ රෝගات එක රේස් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන ස්වභාවය භාගතුනද කියන මේ මුල හොයපුවාම අර දුවන කෙනා මොකද කියන්නේ දුවන එක නවත්තනවා. දුවන එක නවත්තනවා. දුවන කෙනා දුවන එක නවත්ත ඇයි මම මේ දුවන්නේ කියලා කල්පනාවට දුවන්න ඕනේ නැහැ නේද? හිට ගන්නවා. හිටගෙන ඇයි මං හිටගෙන කියලා හිතනකොට හිට ගන්න කාරණාවකුත් නැත්නම් එයා ඉඳ ගන්නවා. ඉඳගන්න කාරණාවක වෙයි මං ඉඳෙන්නේ. ඉඳගන්න නැත්නම් යා නිදාගන්න. ඒ වගේ මේක හාන් කියලා යන මේ අරමුණ භාගතුන් වහන්සේ දේශනා කරන මුල හොයනකොට. කොහොමද අපි මුල හොයන්නේ? දැන් රාගයක් ආවා. අපි තුමු කාන්තාවක් හරි පුරුෂයෙක් හරි බබෙක් හරි දැකලා ලස්සනයි කියලා හිතිලා මගේ කරගන්න ඕනේ කියලා එහෙම හිතෙනවා. ඇයි එහෙම වෙන්නේ? දැන් අපි සංසාරයේ පින්නතුනි පුරුදු කරලා තියෙනවා ඒ වගේ කාන්තාවන් පුරුෂයන් එහෙම නැත්නම් මල් ඕන එක තමන්ගේ බලන්න කෑම හරි පුරුදු කරලා තියෙනවා සංසාරේ ඕන තරම් ඒ જાතිය රූප වලට කැමැත්ත අපි පුරුදු කරලා තියෙනවා සංසාරේ. ඒ જાතිය රූපයක් ඇහැට එනකොටම දිවට එනකොටම ඉතින් කල්පනා තියෙන මේක මගේ කරගන්නමයි. මොකද අර පුරුද්ද නිසාම සංසාරයේ තියෙන පුරුද්ද නිසාම මේ ස්පර්ශ වෙච්ච ගමන් ඵලයක් ලැබිච්ච ගමන් ආයෙක කර්මයක් කරගන්න ඒ වෙලාවේ. එතකොට ඒක තමයි ඒක වෙන්නේ ඇයි ඒ જાතියේ ඒ රූපයේ තියෙන යම්කිසි දේවල් වලට අපේ යම්කිසි මනාපයක් තියෙනවා. දැන් අපි වාහන දැක්කට හැම වාහනයට අපි කැමති නෑ. එතකොට ස්ත්‍රියක් දැක්කත් හැම ස්ත්‍රියට කැමතිත් නෑ හැම පුරුෂයාට කැමතිත් නෑ. ළමයෙක් දැක්කත් හැම කෙනාටම කැමති නෑ. වඩා ගන්න හිතෙන ළමයි ඉන්නවා. වඩා ගන්න හිතෙන්නේ නැති ළමයි ඉන්නවා. එතකොට ඒ කැමති වෙන්නේ ඒ රූප ස්වභාවය, ඒ ඒ හැඩය, ඒ මේවා එක තමන් කැමතියි. එතකොට මුල ගිහිල්ලා හොයපුවම පේනවා මුලට මුලට මුලට ගිහිල්ලා බලපුවම පේනවා ආ ඇත්තට මම මෙයාගේ මේ නහයට කැමති. මම මෙයාගේ මේ ඇස් වලට කැමති. මෙයාගේ ඇඟට කැමති කියලා හිතනකොට ඔන්න ඔතනනේ තියෙන ප්‍රශ්නේ. එතකොට ඒක හොයන්න ඕනේ. එහෙනම් මේ ඇඟ මේ මස්තික ඇස් ටික මොකෙන්ද හැදිලා තියෙන්නේ? එහෙනම් ඇස් දෙක බලන්න ගලවලා බලන්න. ආ මේවා හැදිලා තියෙන ශප්ප කරලා බලපුවහම මේ ඔක්කොම ධාතුනේ. පඨවි ආපෝ තේජෝ වායෝ මේ දැස් දෙක කොහොම තිබ්බම ගල්ලා දැත්තම බලන්නේවත් නැනේ කවුරුවත් ඉතින් ඒ වගේ මේ වගේ බලන්න ඇතුළට ගිහිල්ලා කිඳා බහින් බලන්න කාන්තාව පුරුෂය දැක්කම කෙලි මුඩින් බලන්න එපා ඇතුළ සම්පූර්ණ කපලා කොටලා එහෙම බලන්න එකපාරම බලපු ගමන් අර තියෙන මුලට ගිහිල්ලා ගැලවිලා යනවා මේ ඔක්කොම ගැලවිලා ගියාට පස්සේ හිත පුදුම සැනසෙල්ලක් නැත්නම් මේ ඔක්කොම gedara යනවා ගෙදර යනවා කියලා කියන්නේ නැවත නැවත විතක්ක කරන්න මේවා තියාගන්න හිත ඇතුලේ. අර එහෙම දැක්කනම් එතනම ඉවරයි. දැන් අර මේ එක්තරා මේද පුරුෂයෙක් තමන්ගේ නෝනා තරහ වෙලා හරි කොහොම හරි ගිහිල්ලා බිස්ටන් වහන්සේ නමකට මගදී හම්බ වෙනවා මේ කාන්තාව. hina වෙලා යනවා. ඩට් ටික දැක්කාම අට්ටික්ෂුන් වහන්සේට මෙයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල පේන්නේ. අර පුරුෂයා අහනවා මේ බිස්ටන් වහන්සේගෙන් මේ පැත්තට කාන්තාවක් ගියාද කියලා. මොකද්ද කියන්නේ වික්ෂුන් වහන්සේ? කියනවා කාන්තාවක් නම් මම දැක්කේ නෑ. ඇට සැකිල්ලක් නම් ගියා දැක්කා කියලා. එහෙනම් මේ ඇට සැකිල්ල කියන අරමුණ ගත්තාම එහෙනම් බලන්න අට්ටික සංඥාවෙන් එයා සම්පූර්ණම සම්පූර්ණම අර දෙන රූපේ ප්‍රතික්ෂේප කරන්නේ. එයා රූපයක් දැක්කේ නෑ. ඒ වික්ෂුන් වහන්සේ. ඉතින් අපිත් ඒ වගේම පාරේ යන ඔක්කොම ඉතින් ඇට සැකිලි ගොඩක් නේ. බලන්න ඔබ යන හැටි බලපුවාම එකක්වත් ගන්න දෙයක් නෑ මගේ කියලා. ඒ නිසා මේ මුලට යන්න තමන්ගේ විතක්කේ කොහෙන්ද ආවේ මුලට? වාහනයක් ගන්න හිතුනේ ඇයි? මම මෙන්න මෙතෙන්න කැමතියි. එතකොට මේකේ මොකද්ද? ඒ මුලට මුලට ගියාම මොනවත් නැහැ වෙන්නතු. මොකුත් නැහැ ගැලවිලා යනවා. මුල ගැලවිලා ගියාම මොකක්වත් නැහැ. ඒ විතක්කේ මුලට මුලට ගිහිල්ලා ගලවන්න කියලා කියන බුදු පියාණන් වහන්සේ. ඉතින් මේ විදිහට එහෙනම් කාම විතක්කයත් ගලවන්න පුළුවන් ඔය විදිහට. එහෙනම් රාග අරමුණ. නේද? දේශ අරමුණ කොහමද? ඉතින් ඒකත් බලන්නකෝ. දැන් ගෙවල් වල හරියට තියෙනනි ප්‍රශ්න. නැන්දම්මලා ලේලිලාගේ ප්‍රශ්න තියෙනවා, බෑනලාගේ ප්‍රශ්න තියෙනවා, අනම්මලාගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් හුඟක් කියන්නේ මට බැන්න මට මෙහෙම කරා, අර එහෙම කරා කිය කියලා. ඉතින් බලන්නකෝ මේ දේශය දැන් මහා දේශය මහා වෛරයක්. ඒ પરම්පරා ගණන් හිටන් තරහ හිටාම බලන්නේවත් නැහැ. ඔවුන්ගේ දිහා යන්නේවත් නැහැ. ඔව් බලන්නේවත් නැහැ. බද්ධ වෛරය. මේ බද්ධ වෛරය කියන එක හොඳ එකක් නෙවෙයිනේ. බලන්න දෙව්දත් හාමුදුරුවෝ ආනන්තරියේ පාප කර්ම දෙකම කරගත්තේ මේ බද්දාවිරේ හින්දා. නේද? තේරිවාණිජ ජාතකයේ ඔයත් අහලා තියෙනවා. ඉතින් හොඳ වෙලෙන්ද තමයි බෝධිසත්වයෝ. ඉතින් අර නේද ආච්චිම්මට ඒ නේද මේ රන් තලියට තමන්ගේ ඔක්කොම දීලා ගන්නවනේ. තමන්ගේ තිබුණ ධනෙ. අරයා කපටිකමට ගන්න හදනවා. ඉතින් ඒ කපටිකමට ගන්න හදපු එදා දෙව්දත් හාමුදුරුවෝ බද්දවෛරයක් ඇති කරගත්ත බෝසතාණන් වහන්සේත් එක්ක. ඉතින් සංසාරේ කොච්චර දුර ආවද බලන්න එක. ඈ කොච්චර දුර ඇවිල්ලාද? ඒක ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට බුද්ධත්වයේ ලැබිච්ච අවස්ථාවෙත් ඒ බද්දවැරේ ඉස්මතු වෙලා. භාගතුන් වහන්සේගේ ලේසෙලෙව්ව සංඝ බේදේ කරා. ආනන්තරිය පාප කර්ම දෙක. දැන් නිරේනේ. නිරේ. ඉතින් දැන් මොනතරම් දුකක් විඳිනවද බලන්න. අනාගතේ පස්සේ බුදු කෙනෙක් කෙනෙක් ඒක ඇත්ත. නමුත් දැන් විඳින දුක්ඛේ හිතා ගන්නත් බැරි තරම්. ඒ නිසා කල්පනා කරන්න බලන්න මේ විදිහට අපේ විතක්කේ මුලට ගියාම මෙහෙම මුල හොය හොයා හොය හොයා හොය හොයා යනකොට අර විතක්කේ අන්තිමට මොනවත් නැහැ. අපි මේ බද්ධ වෛරය ඇති කරගන්න හේතු වෙලා තියෙන්නේ සමහරලාට කෙල චුට්ටක් ගහලා Taman ඉස්සරහා ඒ පුජ්‍යලයා කෙල ගැහුවා. ඒ එතකොට කෙල ගැහුවා එයාට මේ කෙල ගහන්න මොකක් හරි එයාගේ මේ සෑම ඇවිස්සෙන්නේ නැති. Taman කල්පනා කරන්නේ මට තමයි මූ කියලා ගෙහුවේ. මේ මනුස්සයා කියලා ගෙවි මට. මට තියෙන දේවල්. එතකොට බලන්න ඒ තියෙන මුල හොයලා ගියපම මේක තමන්ගේ කියලා ගත්තනේ මේ මට ගෙබැන්නේ මට ගැහුවේ මට කරේ කියලා. තමන්ගේ බෙල්ල කපලා ගියා තමන්ගේ කෙනෙකුගේ ඒ බෙල්ල කැපිච්ච හේතුවක් වෙන්නතුන හේතුඵලයිනේ. තමන්ගේ පවුල කෙනෙක් මැරුවා කියන්නකෝ. ওই මරපේක නෙවෙයි වැරද්ද. එයා සංසාරේ මේ පුජ්‍යලට අවාසියක් නෙවෙයි වෙලා තියෙන්නේ. මොකද සංසාරේ මෙයා සම්පූර්ණයෙන් මේ වැරද්ද කරලා තියෙනවා. එහෙනම් අසාධාරණයක් නෑ කියන්නේ. එයාට මැරෙන්න වෙන්නේ බෙල්ල කැපිලා. ඉතින් ඕක දැනගත්තට පස්සේ ඉතින් අපිට බද්ධ වෛරයක් ඇති කරගන්න දෙයක් නෑ. වෛර ඇති කරගන්න දෙයක් නෑ. මේ මුලට බලන්න ගියන් ධර්මයේ ගලපලා ගියන් දාපුවම ගැලවිලා යනවා මේ ඔක්කොම. එහෙනම් දැන් බලන්න පින්නතොන් කල්පනා කරලා එතකොට මේ විතක්කේ මූලය කල්පනා කරනවා. ඇයි මේ විදිහට රාගයක් ආවේ? ඇයි මේ විදිහට දේශයක් ආවේ? ඒ වගේ පුජ්‍යල එක එක්කෙනා තමන් ඇති තමන්ගේ සම්පූර්ණ තරහකාරී. ඒ තරහකාරයාගේ ඇයි මේ තරහ ඇති වුනේ කියන තැන හොයාගෙන හොයාගෙන පස්සට පස්සට ගිහිල්ලා බලන්න. සමහරලාට ඔෆිස් එකක නම් මේ හාෆ් ෂිප් කොලයක් මාහරි කරලා නැත්තම් තමන්ගේ ඩෙස්ක් එකක් පොඩ්ඩක් මාරු කරලා එනකොට මොකක් හරි දෙයක් සමහරලාට තමන්ගෙම තමන් හිතාගෙන හිටපු හින්දාම තමයි වැරදි සමහරලාට ඒ පුජ්‍යලේ වැරද්දක් කරලත් නැති වෙන්න පුළුවන්. තමන්ගේ හිතෙන් මේවා හදාගන්න ගොඩක් ඒවා. ඉතින් රහතන් වහන්සේලා ඒකනේ සැනසෙල්ල ඉන්නේ. ඇයි? රහතන් වහන්සේලා මේ මොන විදිහට බාහිරේ මේ මොන වුණත් අභ්‍යන්තරේ මේ තියෙන ශරීරයට උනත් මොන වුණත් උන්වහන්සේලා හිල වෙන්නේ මේවා එකක්වත් තමන්ගේ නෙවෙයිනේ. නේද? අඩුම තරමේ මේ හිතවත් Tamange නෙවෙයි හිතත් හැම මොහොතකම ඇති වෙවි නැති යන හිත් પરම්පරාවන්නේ තියෙන්නේ. හ්ම්. ඉතින් ඒක දැනගත්තට පස්සේ ඔය එක හිතක් රාගේ හිතින් අල්ලන්නත් බෑ, දේශයම අල්ලන්නත් බෑ. දැන් එදා තිබුණ මේ හිත් પરම්පරාවල් දැන් නැහැනේ කොහොමද? එදා ගහගත්ත මරාගත්ත දැන් මෙන්න හොඳට ඉන්නේ ඇයි? ඒව ඉවරයි. දැන් අලුතින් හොඳට ඉන්නවා. හොඳට තියෙන එකක් තියෙන්නේ ආයෙත් ගහගන්නේ. එහෙමයි. මේ ලෝකේ පින්නතුනේ හැම මොහොතකම හැම දෙයක් වෙනස් වෙනවා. ඒ නිසා මේක අවබෝධ කරගත්ත කෙනා විතරයි වෙනස් නොවේ ඉන්න පුළුවන්. එයාගේ හිත හෙල්ලෙන්නේ නැත්නම් එයාට විතරයි. ඒ නිසා මේ බුදු කෙනෙක් කියන්නේ බුදු කෙනෙක්මයි. භාගතුන් වහන්සේ නමක් තමයි ලෝකයේ යථාර්ථය මේ විදිහට පෙන්නලා මේ හිතේ තියෙන මේ පීඩානේ අයින් කරන්න හිතට සහනය දෙන්න ධර්ම දේශනා කරන්න. ඒ ධර්මයෙන් හිතට සහනය සැනසීමක් එන්නේ නැත්තම් ඒ භාගතුන් වහන්සේගේ ධර්මයන්නේ ඒ පින්නතුනේ බුදු කෙනෙක් කියන්නේ මේ දුක්ඛේ නිවන්නම ඉපදිච්ච කෙනෙක්මයි අපේ දුක නැතිකරන්න ඒ විදිහට ධර්ම දේශනා කරන්නේ එහෙනම් දැන් බලන්න කාරණා හතරේ අවසාන කාරණාව අබිනින්ගන් හතපබ්බා ඒ කියන්නේ ප්‍රබල කුසල අරමුණක් කරන් මේ අකුසල අරමුණයටපත් කරන්න කියලා ඔන්න ඕක තමයි ප්‍රබල කුසල අරමුණ කියපුවම දැන් ඉස්සෙල්ලා ගත්තේ එතන අඤ්ඤ නිමිත්ත පබ්බන් කියන එකේදී අපි ගත්තේ ඒ කුසල අරමුණ පොඩි ඒවා ඒ කියන්නේ මල් පහන් පූජා කරනවා කරපු පින්කම් මතක් කරගන්නවා වෙන අරමුණනේ. දැන් මෙතන ප්‍රබල කුසල අරමුණක්. මේකේ උපමාව පෙන්වන්නේ හරියට ලොකු ශක්තිමත් පුරුෂයෙක්. ශක්තිමත් පුරුෂයෙක් කියන්නේ මල්වපුර කායේ පොඩි නිකම්ම එයාට අහු වෙලා ඉන්නනම් පුංචි කෙනෙක්ව අර උස්සලා පොලේ ගහන්නේ දෙපැත්තට අල්ලලා ගහන්නේ ආන් ඒ වගේ මෙයාට පුළුවන්ලු සම්පූර්ණව මේක මේ අයින් කරන්න. ප්‍රබල කුසල් අරමුණ මොනවද? ප්‍රබල කුසල් අරමුණ තමයි සත්‍ය බෝධිපාශික ධර්ම. වඩන එක. වෙන මොනවත් නෙවෙයි. නේද? සත්‍තිස් බෝධිපාද සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක්පදානෙ වීරිය, සතර irdipaද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ආර්ය ස්ථාංග මාර්ගය වඩන ඒවා. ඒ කියන්නේ භාවනා කරනවා. මේ වඩනවා සමත විපස්සනා වශයෙන් භාවනා කරමින් වඩාගෙන යනකොට බුද්ධානුස්සති ඒ වගේ මෛත්‍රී භාවනා මේ ඔක්කොම මේ වඩගෙනකොට අපිට බෝධිපාශික ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. අන්න ඒ බෝධිපාශික ධර්ම විපස්සනා වඩනවා. අරක ගැලවිලා යනවා. ඉතින් ගොඩක් අය මේ භාවනා විතර හිතන්නේ භාවනා කරන එක විතරයි නෑ අනිත් ඒවාත් තියෙනවා. එහෙනම් මේ පහම වැදගත් වෙනවා. මේ පහම ඉතාමත් වැදගත් වෙනවා තමන්ගේ හිතේ. ඉතින් බුදු පියාණන් දේශනා කරන මේ පහ මොනවාද මේ පහ නැවත වතාවක් මම කෙටියෙන් සිහිපත් කරනවා. වෙන අරමුණක් ගැන හිතන අඤ්ඤ නිමිත්ත පබ්බම්. ඒ වගේම ආදීනව පබ්බම් මේ අරමුණේ ආදීනව හිතන්න කියලා කියනවා. ඒ වගේම අසති පබ්බම් හිතන්න නැතුව ඉන්න කියලා කියනවා. ඒ වගේම විතක්ක මූල වේද පබ්බම්. ඒ කියන්නේ මුලට ගිහිල්ලා විතක්කේ මුලට ගිහිල්ලා හිතන්නේ කිව්වා අබිනින් ගන්නත පබ්බම්. ඒ කියන්නේ ප්‍රබල කුසල අරමුණක් කරා මේ අකුසලයට ගහන්න කිව්වා. මේ පහ හරියට ක්‍රියාත්මක වෙන කෙනෙක් නම් එයා හිත නිවනවාමයි එහෙනම් නියපු කෙනා එයා ජයග්‍රහණය කරනවාම එහෙනම් මේ තියෙන කරුණු වලින් තමන්ගේ සිත නිවා ගැනීමට අකුසල් සිත් වලට එරෙහිව කටයුතු කරගෙන සිත නිවා ගන්න මේ ධර්මය හේතු වේවා වාසනාව වේවා කියන ධර්ම දේශනාව මෙතන නිමාවටපත් කරන්නේ සාදු සාදු සාදු ඒ ඇති කරගත්තා කුසලයේ පුණ්‍ය ශක්තිය ඒ දායකත්වයේ දරපු පින්නතුන් පින්නතියන්ගේ අරමුණු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඒ සියලුම ශක්තියින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම මාගේ මෑණියන් මිය පරලෝ ගොස් 2012 පළවෙනි මාසේ 25 වෙනිදා තමයි මිය පරලෝ ගියේ. ඉතින් ඇයටත් එච්.එම්. කුමාරි හාමි මාගේ මෑණියන්ටත් ඒ වගේම 95 තුන්වෙනි මාසේ 27 වෙනිදා නිමිය පරලෝ ගිය මාගේ පියාණන් වන එච්.ඒ. පියදාස ඒ මහත්මයා මගේ පියාණන්ටත් ඇතුළු මාගේ මිය පරලෝකීය ඥාතීන්ටත් මේ ඇති කරගත් අකුසල පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඒ වගේම ඔබ අප සෑම සිළු දෙනාගේම නමින් මිය පරලෝකීය ආ වූ ඥාතීන්ට මේ කුසලයේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඒ වගේම ඔබ සෑම සිළු දෙනාටවත් ඔබ අප සෑම සිළු දෙනාටම මේ කුසලයේ පුණ්‍ය ශක්තිය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමාමා නිර්වාණ සුවෙන් සුවපත් වෙන්නටම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පාත්ත සාදු සාදු සා එත්තාතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ වතුරගම කන්නිමහර වේණුවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ Thank you. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.